මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා බැව්තලා සමග බැඳමින් දිව්නුවේ අරුණැල්ලට පියමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන් මුවන් පැලසුව මුවන් පැලස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී ගමේ පන්සල කේන්ද්‍රීය කරගත් හැදියාවට අවතීර්ණ වන මුවන් පැලස්සේ දායක කාර්කාදීහු නම්ශීලීව විමසුම් ඇසින් යථාර්ථයට මුහුණ දෙමින් සිටිති. ගමට ආවේනික වූ සදාචාර සම්පන්න ජන ජීවිතයේහි ක්‍රියාශීලී දවසක පෙළගැස්ම අද මුවන් පැලස්ස ආඛ්‍යානයෙන් රසාලිප්තව ඔබේ සවන් මගට යොමු කෙරේ. ආ වැඩ ඉන්නවද දන්නේ නැහැ නේද අර ඉන්නේ මේ මේ මේ හැබිටලම නේද ඔය හැබැයි මයි හැබැයි මේ ළමයෝ මේ මේ අපේ හාමුදුරුවෝ එහෙම වැඩ ඉන්නවද? වැඩ ඉන්න මහත්තයා. ආ හැබැයි ආ හොඳයි හොඳයි. එහෙනම් ළමයෝ මේ ආරච්චි මහත්තයයි වෙද ඇත්තොයි ආවා කියලා පොඩ්ඩක් මතක් කරන්ටකෝ. ඔව්. <laughs> ළමයෝ. කවුද ඔය? හඳුන්නේ. මහතුරු කට්ටියක් ඇවිල්ලා. ආ මේ අපේ ආරච්චිල මහත්තයයි වෙදරාලා හමීනේ. <laughs> එහෙමයි එහෙමයි. එන්ට එන්ට. එන්ටකෝ. හොඳයි. ඕන් ඔය පැදුරේලාගෙන මේ හත්තට පොලකින් වාඩි වුණා නම් ආව ආව ඔන්න පැදුරේලන්ට මේ වෙදම. එහෙම එහෙම වාඩි වෙන්නකෝ. ආ හොඳයි අවසරයි අවසරයි අපි හැමදෙරේ. සුවපත් වේවා. සුවපත් වේවා. හ්ම්. හ්ම්. ආරච්චිල මහත්තයෝ. එහේ එහේ අපි හැමදෙරේ. වේද මහත්තයෝ. හැමදෙරේ. හ්ම්. පහුගිය සන්දියේ අපි මේ කවුරු කවුරුත් ගමේ ප්‍රශ්න විසඳන්ත මහන්සි ගත්තා නොවැ එහෙයි එහෙයි අපි හාමුදුරනේ එහෙයි මේ මේ අපි හාමුදුරනේ වතුර විදානේ ජේමිසුයි බේරගන්ටනේ අපට ලොකෝම බරපතල ප්‍රශ්නයක්ව තිබුණේ. <laughs> අපි කවුරුත් එක දන්නවනේ. දැන් ඒ ප්‍රශ්නය ඉවරයි. අහවරයි. හොඳයි. එහෙමයි අමතරු වෙන්නේ. මේ අපේ හාමුදුරුවනේ දැන් මේ තවත් පුරස්නයක් ගැන අපිට කල්පනා කරලා බලන්න වෙලා තියෙන්නේ මොනවා තවත් පුරස්නය එහෙයි ඈ මොකද්ද මොකද්ද අපේ වෙද මහත්තයෝ ඒ පුරස්නේ ඒක මේ බරපතලට තියෙන ප්‍රශ්නයක්ද මේ මේ මේ මේ මේ අපි මේ මේ මේ අපි අපි මේ ගැන ටිකක් හිතලා බලලා තියෙනවා දැනට අපේ හැඳුරුවනේ බාගදාට පුරස්නේ බරපතල වෙන්නත් බැරි නෑ අපේ හැඳුරුවනේ මේ මේක ඉතින් අපේ ආමුදුරුවොත් එක්ක කතා බහ කරන්න නැත්තම් මේ කියන්න බැරි තරම් ලොකු කාරණාවකුත් නෙවෙයි. ආහාහා හොඳයි. හොඳයි එහෙමනම් ඉතින් අපේ ආරච්චි මහත්තයා කියමු බලන්න මේ පුරස්නේ. <laughs> අපි හාමුදුරනේ මේක මේ අපේ පන්සලේ වැඩ කටයුතු වැඩි දියුණුවට දැනට ඔය උදව් වෙච්ච මේ පැලෑටි බෙදීමේ ව්‍යාපාරය මේ සංවිධානයේ ප්‍රධානියෝ කවුද කියලා අපි කවුරුත් දන්නේ නැහැ නෙවේ. ඕන්න ඕකයි ප්‍රශ්නේ අපේ හාමුදුරුවනේ මේ <laughs> අනිත් එක තමයි අමුදුරුවනේ මේ පන්සලට මාස්පතා බින්කුලියකුත් ඒගොල්ලෝ ලබලා දෙනවා. මේ ඒවා ඉතින් අපේ ආමුදුරෝ මේ සතයක් නෑර පන්සලේ දියුණුවටම යොදවනවා කියලා මේ අපට ලොකු විශ්වාසයක් තියෙනවා ආමුදුරනේ මේ ඒ වුණාට ඉතින් එක එක නාමය ගැන එක එක කතා කියනවා ආන් ඒක තමයි දැන් මේ අපි මේ කතා බහ කරගන්න කියලා මේ ආවේ. <clears throat> මේක මේ සල්ලිකාර මුදලාලිලා අටෝපු උගුලක් බවට සැකේකුත් තියෙනවනේ අපේ හාමුදුරනේ. ආ එහෙම සැකේකුත් තියෙනවා. මාබැද්ද කැලේ දවජාවාරම ඇද්දල එතකොට අලියතුන් කංශ සම්බන්ධව ප්‍රධාන සැකකාරයා නවරියන් කියන සල්ලිකාරයා ඕ අපේ හාමුදුරුවන්ට ඔය හොඳ මූණ පෙන්නලා නොමිලේ පළබෙදීම කරන්නෙත් නවරියන්ම වෙන්න පුළුවන් බවට විශ්වාස කටයුතු විදියට දැන් අපට තොරතුරු ලැබිලා තියෙනවා අපේ හාමුදුරුවනේ මොනවා ඔව් ඉතින් ආරච්චිලා හැටියට ගම් පොර දානියා හැටියට මට මේ ගැන බරපතල විදිහට හොයා බලන්න සිද්ධ වෙලා තියෙනවා අපේ හාමුදුරනේ. එහෙම නැත්නම් ඉතින් මේ ගැන රාජකාරි කොලේ නැහැයි කියලා මට සෝලි වැටෙන්නත් ඉඩ තියෙනවා අපේ හාමුදුරනේ. ඔව් ඔව්. ආරච්චිල මහත්තයෝ. එහෙමයි හාමුදුරනේ. මේ මෙන්න මේකයි කාරණේ. ඔව් ඔව්. මේ නොමිලේ පැලෑටි බෙදීමේ ව්‍යාපාරය මේ මේ මං හඳුනාගත්තේ මේ මං එක්ක එකට අධ්‍යාපනය ලැබූ ඔව් මහියංගනේ සාරානන්ද හාමුදුරුවන්ගෙන් හා හා හා උන්නාන්සේගේ මාර්ගයේ මේ ව්‍යාපාරයට ව්‍යාපාරිකයන්ගෙන් එහෙමයි එතනින් ගියාම දානපතියන්ගෙන් විවිධාකාරයේ ආධාර ලැබෙනවා. හේයි හේයි ඔව් ඔව් ඔව්. මන් දන්න තරමින් දැනට මේ ව්‍යාපාරයට සම්බන්ධ අය හේයි මේ මහියංගනේ ස්වාමීන් වහන්සේගේ සහෝදරයෙක් විතරයි. එතුමා මේ නවරත්න බණ්ඩාර කියලා. ෘෂිකර්මාන්තයේ දෙන ව්‍යාපාරිකයෙක්. ආ හරි හරි හරි. කොහොමටත් මම පැලෑටි බෙදීමේ සංවිධානය ගැන හැම තොරතුරක්ම හොයලා අපේ ආරච්චිල මහත්තයටයි ඔව් බෙදමාමටයි ඔයලා දෙන්න පොරොන්දු වෙන්නම්කෝ. එහෙමයි එහෙමයි. ඒක හොඳයි ඒක හොඳයි. තව දුරටත් හොයලා බලලා. එහෙයි. සම්පූර්ණ විස්තරයක් කියන්නම් ආ ඒක බොහොම හොඳයි අපේ ආම්දුරනේ මේහෙමනම් හොඳට හොයලා බලලා මට ඔය විස්තරේ කියන්නකෝ ඈ මොකද <clears throat> මේක බරපතල ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා අපේ හාමුදුරුවනේ හ්ම් එහෙන්දා ඉතින් ඔබ වහන්සේ මේකට ඉදිරිපත් වෙලා මේ කාරණේ මේ සහසුද්දෙම්ම මේ විසඳා ගන්නට ඉඩ ප්‍රස්තාව හදලා දෙනවා නම් මේ ඒක අපිට ලොකු දෙයක් නේ. එහෙමයි. ඔව් අපි හැම වෙලම හොඳයි. එහෙමනම් අපි හාමුදුරනේ රෑබුව ඉගෙනත් එනවනේ අපිට යන්න අවශ්‍යයි එහෙනම්. හොඳයි. හොඳයි. සුවපත් වේවා. සුවපත් වේවා. ගෝමරි ගෝමරි නංගි මන් දැක්ක ගෝමරි නගා නිලුමිත් එක්ක මේ දෙනිය ගේ ළඟින් හැදලා එනවා හොරා වගේ පස්සෙන් ආව නේද අපරාධේ නෙළුමිටත් කතා කරන්න තිබ්බේ කොහොමදත් එයා ඒ වංගුවෙන් හැරිලා ගෙදර යනවනේ ඔහි ගියානේ මේ එතකොට මොකද දෙන්න අද ගංගියුර පැත්තට ආවේ මකුළුපස් හොයන්නද ඒකට නම් නෙවෙයි. අර බලන්නකෝ මිනිස්සු මකුළු පස් හොයන ඇටි. මකුළු පස් හොයන්ට ආවේ නැත්නම් මේ ගංගියුර පැත්තට ආවේ. ඇයි? අපිට ගංගියුර තහනන්ද? අපෝ තහන නැහැ. මම මේ නිකමට හිතුවේ. එක එක යාළුවෝ ඇතිනේ ගංගියුරේ හම්බ වෙන්න. එක එක යාළුවෝ නෙවෙයි. එකම යාළුවෙක් හම්බ වෙන්න තමයි ආවේ. හරි හරි. එකම යාළුවෙක් හම්බෙන්න ගම්නියුරට ආවා කිව්වනේ. ඒ යාළුවගේ නම අහනවට අකමැතිද? හ්ම්? ඇයි අකමැති? කිසිම අකමැත්තක් නෑ. එහෙමනම් ගෝමරි නගා කියන්නකෝ බලන්න ඔය යාළුවගේ නම. යාළුවගේ නම තමයි සපුමල්. කැමති නේද නමට? ආ ඒකද? මං හිතාගත්තේ මේ වෙන නමක් වද්ද කියලා. ඇයි? ඇයි එහෙම හිතාගත්තේ? ගෝමරීගේ නම සපු මල්ලර වෙන නමකට ගලපන්න ඕනේ වෙලාද? අනේ මන්ද ගෝමරී නඟාට නම් වීලුවක්වත් තේරෙන්නේ අපි කතා කර කර අර කුඹුක් ගහ යටට යමු. හ්ම් හ්ම් හ්ම් යා. ඒක නිවිසපු මල්ලයි. හ්ම් අත සපු මල් අයියා මෙතනදි මාව මුලිච්චි උනේ මගේ උමනාවට. හ්ම්. හනේ මන්දා. අයියට දැන් මොනව වෙලාද කියලා මට තේරෙන්නේ සපු මල් අයියා මාස දෙකකින්වත් අපේ දිහාවෙන්නේ. මේ මේ ගෝමරිනන්ගේ අහක බලාගෙන කියන්නේ ඇයි? මෙන්න මෙහි බලන්නකෝ මේ මේ මන්දියා බලන්න. අර ගම්මුරි මිනිස්සු දැන් මෙහි බලන්ට ගන්නේ. එහි මිනිසුන්ට මකුළුපස් පිස්සුව වෙන දෙයක් ගැන මතක නැහැ. ආ ආ මං හිතුවා හරිනේ මේ කඳුළු පිළිලා වෙයි. මට ආරංචියක් ආවා. ආරංචියක්? මොකද්ද? සුබ ආරංචියක්ද? තිසරි කිව්වලු සපු මල් අයියටත් මුවන් පැලසේ පොඩි ඉස්කෝලෙට ගුරුපත් වීමක් හදලා දෙන්න කියලා ආරච්චිලා මාමට. ටික හරි ටිකක් දොඩමලුයිනේ. මමවත් දන්නේ ඔහොම කතාවක්. කවුද නනගාට ඕවා කියන්නේ? ඈ? අහගෙන හිටපු කෙනෙක් තමයි කීවේ. මට ඉතින් අදාහගන්ටත් බැරිව ගියා. ඒක තමයි. එක එක්කෙනා කියන බොරු බේගල්ලා හා නගාගේ වැඩිම කල්පනා කර කර අඬන එක. එහෙමනම් නගා කියන්නකෝ ඒ කියන අයට මෙන්න මෙහෙම සපුමායට මොනම රස්සාවකටවත් යන්න එපා කියලා ගෝමරී කියලා තියෙනවා කියලා කියන්නේ. <laughs> එතකොට ප්‍රශ්නේ ඉවරයි. අනේ සපුමල් අයියා පුදුමම පුදුමයි. <laughs> අද තමයි නගාගේ මූණේ ලස්සන hina පොරක් දැක්කේ. එහෙනම් අයියේ මං එහෙම කියන්ටද? දැන් අර අයියා කියා දීපු විදියට සපු මල්ට මොනම රස්සාවකටවත් යන්න එපා කියලා ගෝමරි කියලා තියනවා කියලා. හරියට හරි. මම නගා එහෙමම කියන්න. හ්ම්. එහෙම කියන එක නගාගේ හිතට මදි කියලා හිතෙනවා නම් නගා මෙහෙම කිව්වත් කමක් නැහැ. සපු මල්ට මොනම රස්සාවකටවත් යන්න තහනම් නීතියක් දාලා ගෝමරි. <laughs> ආනේ එහෙම කීවට කමක් නැද්ද? කමක් නැද්දනේ? කමක් නෑ. නගා සතුරු නම් එහෙම කියන්න. අද නම් ගෝමරී නගාට පුදුමෙට සතුටු දවසක් නේද? පරණ පොතක තිබිලා මට මේ කවි කීපයක් අතදා වුණා. මං ආසයි නගාගේ කටහඬින් මේ කවි දෙක කියනවා අහන්න. මේ බන්ත නගා මේ පුළුවන් නම් ගෝමරී මේ කවි කියන්නකෝ. හ්ම් ආ කොඩෙන්ට බලන්න රන් අරුණත සිනහව සුමි දැවටෙන්ටයි රන් කිරණට සිනා කැලුම් බබලන්ටයි රන් පිළිබිඹුවකට සිනහව වැඩි වෙන්ටයි රන්ගෝමර සිනා සඳවත පායන්ටයි යන්තම් සිනා නුඹේ මූණට කුමක් වැනි රන්දම් වැලක මුතුපත ඇමිනුවා වැනි අන්දම් ඊට සරි කරතොත් කුමත් වැනි පන්දම් වැට උඩින් හඳ පෑවා වැනි හරිම ලස්සනයි ගෝමරි නංගි <laughs> සත්‍යයා. <laughs> මේ මං අර උන්නස්කිරි බස් එකේ ඇවිත් මේ දැන් බැස්සේ. මේ නවරියම් මහත්තයා ඇවිත් උඟක් වෙලාද? <laughs> වැඩි වෙලාවක් නෑ. මං දැක්කා මේ සර්දි බස් එකෙන් බහිනවා. <laughs> එහා මෙහා වෙයි කියලා තමයි කතා කළේ. ආ මේ ඒක හොඳයි නවරියන් මහත්තයා කතා කරපු එක. මොකද අපිට බොහෝම දේවල් මේ කතා කරගන්න තියෙනවා නවරියන් මහත්තයෝ. හ්ම් හ්ම් මටත් මේ කල්පනා වුණේ මේ මේ මාඩුගොඩ ඔව් මාඩුගොඩ අපිට තරමක් හොඳ පැත්තක්. නිමි හැනෙහිල්ලේ කතා කර කර ඉන්න. ඔව් ඔව්. අර මේ මේ මාදු කොඩින් වම් අත පැත්තට යන පාර කොහටද යන්නේ මේ මේකද මේක ආ ඒක මේ ගන්සභා පාරනේ ගෞරිය මහත්තයා ඕක 60ක්ම 15කට වඩා දිගයි හ්ම් 60ම 15 ඔව් ඔව් ඔය ගන්සභා පාර හංවැල් කහටලියද්ද උඩවෙල ඕම් ඔය කියන හද්ද පිටිසර නොදිනු හේංගම් පළාත් වලට තමයි ඔය පාරේ යන්නේ. <laughs> බැලුවාම සර්දිත් ගෙවුන් නැති පළාතක් නෑනේ. <laughs> මේ ඔය පැත්තෙන් මේ මුවේ එතකොට මේ මුවන් පැලස පැත්තට යන්න පාරක් වැටලා නැද්ද? මේ මේකයි නවරියම් මහත්තයා. ඔය මේ කෙලින්ම මේ මුරේට එතකොට ඔය පැලැස්සට පාර තියෙන්නේ හුනස්ගිරියෙන්. හැබැයි තින් ගම ඇතුළට තියෙන මේ ගම්සභා පාරේනුත් ඔය මහකෙලේ මැද්දෙන් බොහොම අමාරුවෙන් වදෙන් පොරෙන් මේ මුරේට යන්න බැරි කමකුත් නැහැ. මොකද මේ වදෙන් පොරෙන් කිව්වේ? ඈ මේකයි වදෙන් පොරෙන් කිව්වේ ඔය ගම ඇතුළට මේ පාර ආන්දිදෙනිය, දඹගහ පිටිය, නාරන්තලාව, එතකොට දුම්බර ගම, එතනින් ගියාම කළුගල, පල්ලෙවිල. මේ ගන්ටික පහුවේදී මහා භයානක රූස කැලේ. හ්ම් හ්ම්. සත්තු සරුපයෝ. එතකොට අලිකොටි වලස්සු. මහා දවාලකවත් මිනිස්සු යන්ට බයයි නවරියම් මහත්තයා. නෑ. අනික කූඩැල්ලෝ. අප්පා. දැන් අපි දැන් ලූල්වත්තට ගිහමු. සයිබුනාන මුදලාලිගේ පාඩුව පිරිමහන්න ඕන. ඒක හොඳයි. ඒක හොඳයි. නැත්තම් මේක අපිට මහා නින්දාවක්. නැත්තම් අනික මේ මට මේක මහා ලැජ්ජාවක්. නැත්තම් මේක අපේ මේ තත්ත්වයට හොඳ නැහැ. ඒක තමයි ඒක තමයි. මෙහෙමයි මුදලාලි මහත්තයෝ. ඒකදී ප්‍රශ්නේ අපි මේ විදිහට විසඳමු. එහෙමනම් ඉතින් අපි කතා කර කර පයින්ම ලූල් වත්තට මෙහෙම යමු. මුදලාලිට කියන්නේ නඩුවෙන් පස්සේ පොලිසිය අපි ගැන බොහොම හෙවිල්ලෙන් ඉන්නේ. ඔව් ඒකයි ප්‍රශ්නේ. සල්දි. දැන් නම් එනකොට හොඳ නෑ. අපි හැමෝටම අපේ ආරක්ෂාව ගැන නොහිතුව කපෝතිම තමයි. ඔව් ඔව් ඔව්. මේ හොදලාලි. දැන් මේ ඇති වෙන தත්ති මොකක්ද කියලා අපි ටිකක් ඈතින් ඉඳලා විපරම් කරලා බලමු. ඒක හොඳයි නේද? පළේටි සංවිධානයේ වැඩක් එමින් සැරේ ගියාට කමක් නෑ. කමක් නෑ කමක් නෑ. ඔව්. අපට මේවා මේ විදිහටවත් කතා කරගන්න ලැබුණු එක අපේම හොඳට කියලා හිතාගමුකෝ. අර ඒක උරුකාරයේ කිව්වලු ඉස්සර දවසක මේ තිබුණු පිටට වඩා පෙරළුණු පිට හොඳාය කියලා. <laughs> මොකද නවරියම් මුදලාලි මහත්තයාගේ අදහස ඒ කියන්නේ. <laughs> <laughs> එහෙමනම් අපි කියමු <laughs> පෙරළුණ පිට හොඳයි කියනවා. <laughs> පෙරළුණ පිට හොඳයි හොඳයි හොඳයි හොඳයි හොඳයි පෙරළුණ පිට. හරි හරි හරි කතාවෙන් කතාවෙන් ඕන් ලූල්වත්තේ රයිබුරානගේ කඩේ ළඟට ආවා එහෙමනම් අපි දෙන්න. නානා ඉන්නවත් දන්නේ නැහැ බලමු. ආ ඉන්නවා ඉන්නවා සයිබ මුදලාලි ඉන්නවා ආ ආයිබෝවන් මුදලාලි ආයිබෝවන් <laughs> අපේ මාතියලානේ ආයිබෝ <laughs> ආයිබෝ අද තින්නම ඇවිල්ලා <laughs> මාතිය යක මේ ගමන යන ගමන අද නෑ නෑ නෑ අපිට මේ මුදලාලිව හම්බ වෙලා ටිකක් කතා බහ කරලා යන්න කියලා හිතුණා. ආව් ආව්. ඉතින් මේ අපි දෙන්නම ආවා ඒකයි. ශරි <laughs> ශරි ශරි ශරි. ඒක තිනම ආවේක තම හොඳ. <laughs> තම්බි අයියා ඒ ටීටක ඩාඩ අපේ මාතුල්ලට අනිතරේ ටීටක ඈ <laughs> මේ කොහොමද මුදලාලි අර යක්කු ආයේ ආවේ නැද්ද ඈ එනවා එනවා පෙරේදතාවා මං උල්ලට එනවා අල්ලගෙන ඒ වගේ ශෞතු පළු වැඩ පළු වැඩ කන බොන ටේකඩ ඇතුළදී කරන්ට යපා කියලා ඒ දෙන්නටම කිව්වා බොහොම හොඳයි මුදලාලි එහෙම කියපු එක ඒක බොහොම හොඳයි. හ්ම්. මචං සරි සරි සරි කේක බිලෙන්ටකෝ. තබි කේක දෙන්න. හ්ම්. මම දෙන්නටම පෙන්නුවා. කැඩිච්ච විදිච්ච මේෂ පුටු කැලි ඔක්කොම. ඒ නරක වැඩේ නම් කවුරු කෙරුවට ඈ කවුරු කෙරුවද නරක නරකමයි. යකමේ අපේ පරණ කතාව තියෙනවා. මනිදනේ පාවම් පුරියාදේ. මනිදනේ පාවම් පුරියාදේ. මාතලා දන්නවද මොකද කියලා? මිනිසුනේ පව්වට කොරන්ට එපා. පව්වට කොරන්ට එපා කියන එක තමයි. මුදලාලි බොහෝම හොඳ දෙයක් කිව්වේ. අද මම මේ සර්දිත් එක්ක ආවෙම මුදලාලි හම්බ වෙන්න. අම්මපා. ඔව් ඔව්. මේ කඩේට වෙච්ච අලාභය ගැන අපි බොහෝම කනගාටු වෙනවා. කනගාටු වෙනවා. කනගාටු වෙනවා. ඔව්. අපි ඒ අලාභේ මුදලාලිට ගෙවන්ටයි ආවේ. අපිට කියන්නකො මුදලාලියන් මේ කීයක් විතර වෙනවද ඔය අලාභේ? ඒ ෂ ෂ ෂ ෂ ෂ ෂල්ලිපා ෂල්ලිපා ෂල්ලිපා ෂල්ලිපා. ඒක මොකදද ෂල්ලි? නේ? ඕගොල්ලෝ තමයි අපිලට ඕන මාටිය. කියන්න කියන්න මුදලාලි. ඒ ප්‍රශ්නයක් නෑ කියන්න. කියවුණත් තමත් ඇව්. චල්ලි කාන කාන කාන. ඉතින් යමනම් මාතිලට කැමති ගාන බලන්නකෝ. කැමති ගාන දෙන්න බලන්න. එහෙමනම් මෙන්න මෙතන රුපියල් 400ක් තියෙනවා. මේක ගන්න. මේක තියාගන්න. ගන්න ගන්න ගන්න. ෂේවි ෂේවි. ඉත ඔන්දින් දෙන්න දෙන්නේ. ෂරි <laughs> ෂරි. හැබැයි අපිට උදව් කරන්න ඕනේ. තේරුණාද? උදව් කරන්න <laughs> ඕනේ. ඔව් උදලාලි ඉතින් අපිට උදව් කරනවනේ. හරි. එහෙමනම් දැන් අපි යනවා. අපි ආයෙත් මුදලාලිව බහැ දකින්න මුදලාලිත් එක්ක කතා කරන්න අපි ආපහු එනවා. හ්ම් <laughs> එහෙමනම් අපි ගිහින් එන්නම් මුදලාලි. <laughs> අපි ගිහින් එන්න. යන් නවරියම් මාත්‍යෝ යන්. <laughs> ශාරි මාත්‍යා. අයිතල එන්න ආයෙත් එන්න. මුවන් පැලස. අද මුවන් පැලසේ රඟපෑම් ආරච්චිල විජේරත්න වරකාගොඩ වෙදමාමා උලපනේ ගුණසේකර නවරියන් අනුර බණ්ඩාර රාජගුරු සපුමල් රෝහණ සිරිවර්ධන ගුණානන්ද හිමි ප්‍රසන්න චන්දන බණ්ඩාර සර්දි රත්න ඩී නම්බුකි සයිබුණානා ලාල් සරත් කුමාර ගෝමරි දිල්කා විමර්ශනී හඳුවන මුවන් පැලස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය ඩොමිනික් ප්‍රනාන්දු. සංස්කරණය චතුරංග කල්පගේ. මුවන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන.